මානසාසනාව ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ශ්‍රී ගුණවර්ධන යෝගාශ්‍රමාධිපති මහා කම්මට්ටානාචාර්ය අතිපූජ්‍ය නායනේ අරිය ධම්ම නායක ස්වාමීන් වහන්සේ. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ චත්තාරෝ මේ ගහපති ධම්මා ඉත්තා කන්තාමනාප දුල්ලභා ලෝකස්මින් කතමේ චත්තාරෝ භෝගාමේ යොක්ඛඤ්ඤන්තු සහ ධම්මේ නාති අයං පඨමු ධම්මෝ ඉත්තෝ කන්තෝ මනාපෝ දුල්ලභෝ ලෝකස්මින් භෝගේ ලද්දා සහ ධම්මේන යසෝ මේ අම්බුං ගච්ඡතු සහඥාතිවි සහ උපජ්ජායේ හීති චිරං ජීවාමි දීගමද්ධායුං පාලේමි චී කායස්ස භේදා පරම්මරණ සුගතින් සංගම් ලෝකං උපපඤ්ඤාමි චී අයං චතුත්ථෝ ධම්මෝ ඉක්ඛෝ කන්තෝ මනාපෝ දුල්ලභෝ ලෝකස්මින් තී ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට කියනවා සත්තා දේව මනුෂ්‍යානං කියන ගුණපදයක් දෙවියන් මනුෂ්‍යයන් සෑත සමත්ත ලෝක සත්වයාට මෙලව හිතසුව පිණිසත් පරලෝ සුගතිය පිණිසත් කෙලවර සාන්ත නිවන් සුව පිණිසත් අනුශාසනා කරන බැවින් දෙවෙනි මිනිසුන් මිනිසුන්ගේ ශාස්ත්‍රෝ නම් වෙනවා. ඉතින් මේ ශාස්ත්‍රෝ ගුණය මැනවින් දැක්වෙන තැන අනාථ පින්නිගේ සිටුවරයා අමතා දේශනා කළ මෙහි සූත්‍ර දේශනය. බොහෝ සෙයින් නිර්වාණ ධාතුව පරම කොට ඇති බුදු සසුන මෙලව සපවත් වීමේ උතුම් මාර්ගයේද පහදා දෙන දේශනාවක් වෙනවා. මේ මේ දේශනාවේ කොටසක් මේ සූත්‍ර දේශනයේ හැඳින්වෙනවා. සරුවක්ඥන් වහන්සේ වෙත දිනපතා එන අනාථ පින්නික සිටුවරයා කවදාකවත් ප්‍රශ්නයක් අහන්නේ නැහැ සරුවක්ඥන් වහන්සේගෙන්. සරුවක්ඥන් වහන්සේ දෙවි මිනිසුන්ද නිතර අනුශාසනා කරමින් වෙහෙසටපත් වෙනවා. සරුවක්ඥන් වහන්සේ ශාස්ත්‍රයේ සුකුමාල බුද්ධ සුකුමාල එනිසා මම නම් වෙහෙසවන්නේ නැහැ කියන හැඟීමෙන් එතුමා මන්දෝත්සාහි වෙනවා ප්‍රශ්න අහන්නේ. නමුත් සරුවඥන් වහන්සේ බොහෝසෙයින් එතුමා අමතා විශේෂ දේශනා පවත්වනවා. එයින් දේශනාවක් මේ ඉදිරිපත් කරනවා මේ දේශනාවට කියනවා පත්තකම්ම සූත්‍රය කියලා. පත්තකම්ම සූත්‍රය. මේ දේශනාව අංගුත්තර නිකායේ පංචක නිපාතයේ පත්තකම් වර්ගයේ මුලටම තියෙන දේශනාවක්. මේ දේශනාවේ සාරාංශය මෙහිමයි චක්ඛාරෝ මේ ගහපති ධම්මා ඉක්ඛා කන්තා මනාපා දුල්ලබා ලෝකස්මින් සිතානෙනි මේ මනුස්ස ලෝකේ මිනිසයන්ට ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ දුර්ලභ වූ ප්‍රාර්ථනා හතරක් තියෙනවා. මේ කමර හතරක්ද භෝගාමී උප්පජ්ජන්තු සහ ධම්මේනාති මට ධාර්මිකව ධන ධාන්‍ය වැඩි දියුණු වේවා කෙනෙක් පළමුවෙනි ඉෂ්ඨකාන්ත මනාප දුර්ලභ කාරණයයි. දෙවැන්න යසෝමි අබ්බුග්ගච්ඡතු සහඥාතිහි සා උපජ්ජායෙහිති. මාගේ දෙමව්පියන් සහෝදර සහෝදරියන් ගුරු උතුමන් සහිත මගේ යසස වැඩි දියුණු වේවා කියන එක දෙවෙනි ඉෂ්ඨකාන්ත මනාප දුර්ලභ කාරණයයි. චිරං ජීවාමි දීගමද්දායුම් පාලේමේකි නිරෝගී සුවයෙන් දීර්ඝ කාලයක් ජීවත් වෙනවා කියන එක තුන්වෙනි ඉෂ්ඨකාන්ත මනාප දුර්ලභ කාරණයයි. කායස වේදා පරම්මරණ සුගතින් සංගන් ලෝකං උපපජ්ජාමේති. ජීවිතයාගේ අවසානයේදී මරණින් මත්තේ සුගති ලෝකයක උපදින්වා කියන එක සතරවෙනි ඉෂ්ඨකාන්ත මනාප දුර්ලභ කාරණයයි. සරුවක්ඥන් වහන්සේ මේ කරුණ හතර දේශනා කළේ බෞද්ධයෙකු වශයෙන් හැම දිනාගේ සිතේ පවත්නා ප්‍රාර්ථනා හතරක් පහදා දෙමින් ධනෙ ලැබෙන්න ඕනේ යසස කීර්තිය වැඩෙන්න ඕනේ නිරෝගීව දීර්ඝාස විඳින්න ඕනේ ආයු කෙලවර සුගතියකට යන්න ඕනේ මේ කාරණා හතරම බෞද්ධයෙකුට අනු අබෞද්ධයෙකුට අවශ්‍යයි නමුත් බෞද්ධ අවශ්‍යයෙන් සලකා ගන්න මේවා ධාර්මිකව මේ සියල්ල සාක්ෂාත් කර ගැනීමයි ඒ සඳහා සරුවඥන් වහන්සේ මාර්ගයේ පහදා දෙනව ඉමේ සංඛෝ ගහපති චතුන්නං ධම්මානං ඉත්තානං කන්තානං මනාපානං දුල්ලභානං ලෝකස්මින් සත්තාරෝ ධම්මා පටිලාභාය සංවත්තಂತಿ මේ ඉෂ්ඨ කාන්ත මනාප දුර්ලභ කාරණා හතරම සාක්ෂාත් කර ගැනීමට හේතු ධර්ම හතරක් ඇත. මේ මොනවාද? සද්ධා සම්පදා සීල සම්පදා ඡාග සම්පදා පඤ්ඤා සම්පදා මෙන්න මේ ධර්මතා හතරයි සද්ධා සම්ප්‍රත්‍ය සීල සම්ප්‍රත්‍ය ත්‍යාග සම්ප්‍රත්‍ය සහ ප්‍රඥා සම්ප්‍රත්‍ය සද්ධා සම්ප්‍රත්‍ය නමින් හැඳින්වුවේ තුනුරුවන්ගේ ගුණස්කන්ධේ හද තුලින් පිළිගැනීමයි ඒ රත්නත්‍රි ගුණ පිළිගැනීමේ ප්‍රසාදයට කියන ශ්‍රද්ධාව කියලා මල් පහන් බුද්ධ පූජා පැවැත්වීම පමණක් නෙමෙයි. අදපත්යෙන්ම රත්නත්‍රයේ පිහිට නැත්නම් ගුණය තමන් පිළිගන්නවා. ඒ පිළිගන්නවා පමණක් නේ නිතර නිතර නිතර තමාගේ හද సంతානයේ සත්නත්වයේ ගුණ මෙනෙහි කරමින් කියවමින් මතුරමින් හිතේ ඒවා ධාරණය කරගන්නවා. ඉතිපිසෝ ගාථාවේ තියෙන ಗುಣපද නමේ ස්වාකාතෝ ගාථාවේ ಗುಣපද 6 සුපටිපන්නෝ ගාථාවේ ගුණපද 9 කියන මේ ගුණස්කන්ධ 24 නිතර හිතේ කියවනවා. සිය ගණන් දහස් ගණන් දසදහස් ගණන් ලක්ෂ ගණන් වාර හිතේ මේවා භාවිතා කරනවා. පාලි පාඨ වශයෙන් පමණක් නෙමෙයි සිංහල තේරුම් වශයෙන්ත් මේවා නිතර නිතර ආවර්ජනා කරනවා. එසේ රත්නත්‍රයේ ගුණ සිහිපත් කිරීමෙන් හිතේ ශ්‍රද්ධාව ස්ථාවර කර ගැනීම ආකාර 6කින් වැඩි දියුණු වෙනවා. සද්ධාන ලක්ෂණ සද්ධා නමින් වැඩෙනවා. සම්ප්‍රසාදන ලක්ෂණ සද්ධා නමින් වැඩෙනවා. සම්පක්ඛන්දන ලක්ෂණ සද්ධා නමින් වැඩෙනවා. ඕකප්පන ලක්ෂණ සද්ධා නමින් වැඩෙනවා. ආගම සද්ධා නමින් වැඩෙනවා. අධිගම සද්ධාට උපකාර වෙනවා. සද්ධාන ලක්ෂණ සද්ධා කින්නේ හද තුලින්ම රත්නත්‍රයේ ගුණේ පිහිටා සිටිනවා. සම්පසාදන ලක්ෂණ සද්ධා කියන්නේ දුකක් වේදනාවක් දුකේ හිතේ දුකක් කනගාටුවක් බයක් ඇති ගැනීමක් රාගයක් දෝෂයක් මෝහයක් කෙලෙසයක් ඇති වුණා නම් වෙන දෙවියන්ගේ පිහිටක් පතන් නැතුව වෙන සාන්තුවරයන්ගේ පිහිටක් පතන් නැතුව තුනුරුවන්ගේම ගුණ සිහිපත් කරමින් හිත පහදවා ගන්නවා. එයට සම්පසාදන ලක්ෂණ කියලා කියනවා. සම්ප්‍රක්ඛන්දන ලක්ෂණ සද්ධා කීමේ තමන් කරන යහපත් කටයුතු වලට යම් යම් බාධාවක් එනකොට අසුබට නොවි අප්‍රතිහත ධෛර්යය උපදවාගෙන ඒ යහපත් කුසල ක්‍රියාවන් යෙදෙනවා. ඒකට කියනවා සම්පක්ඛන්දන ලක්ෂණ සද්ධා. ඕකප්පන සද්ධා කියන්නේ මනක හිතේව ඉන්නක් වාගේ වැටෙන්නේ නැතුව දහවියාගොඩ හිතේව ඉන්නක් මෙන් වැටෙන්නේ නැතුව රාජද්්වාරයක නගරද්්වාරයක ඉන්ද්‍ර කීලයක් වාගේ කෙල්ලෙන් නැති තරම් පිටුවාගත් ශ්‍රද්ධාවට කියනවා ඕකප්පන ලක්ෂණ ශ්‍රද්ධාව කියලා. ආගම ශ්‍රද්ධාව කියන්නේ භවයෙන් භවයට හිතේ වැඩෙන ශ්‍රද්ධාව. අධිගම ශ්‍රද්ධාව නම් ඉතින් මාර්ගඵල පිළිපීමෙන් ලැබෙන ශ්‍රද්ධාව. මේ ඔක්කොම වැඩෙනවා තුනුරුවන්ගේ ගුණ හිතේ නිතර නිතර භාවිතා කිරීමේදී. යම් කෙනෙක් කෙසේ ශ්‍රද්ධා සම්ප්‍රදාව දියුණු කරනවා නම් ඔහුගේ සිතේ කුසාසිත වැඩි දියුණු වීම නිසා ඔහුට උනන්නා වූ උල්පතකින් මින් ධන ධාන්‍ය භෝග සම්පත් වැඩි දියුණු වෙනවා යසෝ කීර්තිය පැතිරෙනවා නිරෝගී ජීවිතයක් ගත කළ හැකි වෙනවා ආයුෂ කෙලවර සුගතියකටම මේ හිමිකරුවෙක් වෙනවා එවැනි කාණේ සීල සම්පදාව නම් තමන් නිත්‍ය වශයෙන් රක්නා සීලය සුපිරිසුදුව ආරක්ෂා කර ගැනීම තමන් රක්නා සීලය මුලින් අගින් කඩා නොගෙන අඛණ්ඩව රැක ගන්නවා. මැනින් කඩා නොගෙන අච්චිද්දව රැක ගන්නවා. එවාගේ තේලියට තේලියට සිකපද කඩා ගන්න නැතුව අසබලව රැක ගන්නවා. තනින් තනින් තනින් සිකපද කඩා පිර ගන්න නැතුව අකල්මාසව රැක ගන්නවා. තෘෂ්ණාවට වහල් නොවේ සීලය රකිනවා. එවාගේ භව සම්පත් නොපතා සීලය රකිනවා. බුද්ධාගමී උත්තමයන් දුටුව සාදුකියා සතුටු වෙන්න පුළුවන් හැටද සීලය රකිනවා. සිව් විරියාවේ කොතනක හිටියත් තමන්ගේ හිතේ සනිසිල්ලක් වගේම පසුතැවිල්ලක් නොවේ සමාධියක් ඇති වෙන හැටියට සීලය රකිනවා. එසේ රක්නා සීලය නිතර මෙනෙහි කරනවා. තමන් සමාදන්ව රක්නා සීලය නිතර නිතර හිතේ කියවනවා. හිතේ භාවිතා කරනවා භාවනාවක් වශයෙන් අනුශසති කරනවා එසේ සිතේ සීලය පිරිසුදු වැඩෙන්න වැඩෙන්න තමත නොත නොලැබුණු ධානයක් ලැබෙනවා ලැබුණු ධානය ස්ථාවර වෙනවා යසෝ කීර්තිය වැඩි වෙනවා සීලවන්තයාගේ සීලවන්තයාට ආනිසංස පහක් විශේෂයෙන්ම ලැබෙනවා එයින් එකක් තමයි ධනෙ වැඩි දියුණු වීම එකක් තමයි යසෝපීතිය වැඩි දියුණු වීම අනික තමයි බොහෝම විසරද කෙනෙක් බවටපත් වීම නිර්භය කෙනෙක් විභාටපත් වීම අනික තමයි මරණාසන්න මොහොතේදී තමා සනසිල්ලේ සීනුවණින් අවසන් වීම කෙලවර සුගතියකට යාම ඒ ආනිසංස ඔක්කොම ලැබෙනවා සීලේ මැනවින් ආරක්ෂා කිරීමෙන් තුන්වෙනි කාණ්‍ය ත්‍යාග සම්ප්‍රදාය ත්‍යාගයෙන් යම් කිසි තමා සතු දෙයක් කරුණා පෙරට කොටගෙන හෝ ශ්‍රද්ධා පෙරට කොටගෙන හෝ පරිත්‍යාග කිරීමේ චේතනාට කියන ත්‍යාග ගුණය කියලා. ඒ ත්‍යාග ගුණය හරියට පිදුරු කැලල්ලක් තරම් හරි දෙන්න පුරුදු වුණා නම් ඒ තැනැත්තාට දවසින් දවස ත්‍යාග ගුණය වැඩි දියුණු වීමෙන් තමන්ගේ ලීමස්සුණක් දෙන්න තරමට ත්‍යාගයේ දියුණු වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ ත්‍යාගය ගැන බුදුරජාන් වහන්සේ දේශනා කළේ විගතමල මච්ඡේරේන චේතසාගාරං අජ්ජාවසති. හැමදාම උදේ නැගිටිනකොට හිතනවා කාට හරි යමක් දෙන්න ලැබේවා කියලා. ඒ තරමට හිතේ පුරුදු කරගන්නවා පරිත්‍යාගය. මුත්තචාගෝ යමක් පරිත්‍යාග කරනකොට හද තුලින්ම හිතින් අත්හැරලා දන් දෙනවා. පායතපාණි නිතර හිත පිරිසුදු කරගෙන දානේ දෙනවා. මට මේ කීර්තියක් ප්‍රශංසාවක් ලැබේවා කියලා හිතන්නේ නැතුව වෙන ලාභ ලෝභයක් නොලැබෙම් ලැබෙන්නයි කියලා හිතන්නේ නැතුව පිරිසුදු යකින් මේක පරිත්‍යාග කරනවා. යාච යෝගෝ කවුරු නමුත් ඇවිල්ලා ඉල්ලුවොත් නැති නොකිය දෙන්න පුරුදු වෙනවා. දාන සංඝොස්සංග රතෝ නිතරම පරිත්‍යාගයේ සිත් අලවා වාසය කරනවා. දාන සංවිභාග රතෝ තමන් උපේන දෙහි පළවෙනි පළවෙනි කොටසින් අනිවාර්යයෙන්ම පරිත්‍යාග කරනවා එවාගෙම තමන් පරිභෝග කරන දෙයක් ඉල්ලගෙන ආවත් ඒකත් දෙනවා ඒ ධර්මයට තමන්ගේ හිතේ පරිත්‍යාගය පුරුදු කරනකොට ඒ තැනැත්තාට පරිත්‍යාග කුසලයේ නිසාම ධනෙ ඉපයනවා වැඩි දියුණු වෙනවා. යසස කීර්තිය වැඩි දියුණු වෙනවා. දීර්ඝාස නිරෝගී සුව වැඩෙනවා. ආයු කෙලවර සුගතිගාමි වෙනවා. හතරෙනි කාරණේදී කියන්නේ පඤ්ඤා සම්පදා. පඤ්ඤා සම්පදා නමින් කියවුණා මෙතන වැදගත් ප්‍රඥාවක්. ඒ කියන්නේ ප්‍රඥාවේ ප්‍රභේද රාශියක් තියෙනවා. අයින් තුනක් තියෙනවා. සුතමේ ඥානෙ, චින්තාමේ ඥානෙ, භාවනාමේ ඥානෙ කියලා. බණ ඇසීමෙන්, බණ පොත් කියවීමෙන්, ධර්ම සාකච්ඡා කිරීමෙන් ලැබෙන ආબોධයේ සුතමේ ඥානයයි. එසේ නැතුව තමාගේම නුවණින් වටහා ගන්නා දේ චින්තාමේ ඥානයයි. මෙතන භාවනාමය ඥානයයි පඤ්ඤා සම්පදාය බුදුරජාන් වහන්සේ පාදා දුන්නේ. භාවනාමය ඥානෙ නමින් මෙතන හැඳින්වෙව්වා අපේ හිත අඳුරු කරන උපක්ලේශ පහක් තියෙනවා. කාමච්ඡන්ද කියන ආශාවල්, ව්‍යාපාද කියන හිතේ නොරුස්සන ගති, හේනිමෙන් දෙකේ නිත ඇලිමැලි ගති, උද්දච්ච කුක්කුච්ච කියන විසිරෙන ස්වභාව හා පසුතැවිල්ල. විචිකිච්ඡා කියන සැක, ශාංකා මේවා එකක් හරි හිතේ පහළ වෙනකොට හිත අඳුරුයි. හිත ඥාන සම්පන්න වෙන්නේ නැහැ එතකොට. ඒ අඳුරු ගතිය ඇති කරන්නේ මේ නීවරණ පහළ නොවන හැටියට ප්‍රතිවිරුද්ධව තමන්ගේ මානසිකාර කුසලතා පුරුදු කරනවා. ඒ කියන්නේ ඉතේ නොයෙක් නොයෙක් ආශාවල් ඉතේ එනකොට අසුබ සංඥා වඩනවා. අසුබ සංඥාවෙන් ඒ ආශාවල් මැඩපවත් කරනවා. ඒකෙන් හිත ආලෝක වෙනවා. ඒ සම්බන්ධ නුවණ ප්‍රඥාවයි. හිතේ තරහ ව්‍යාපාද ක්‍රෝධ උපනා එනකොට මෛත්‍රී වඩනවා. මෛත්‍රිය වැඩිමෙන් මේ උපක්ලේශ ඇති නොවන හැටි ඉත පිරිසුදුව සබා ගැනීමෙන් නුවණ ප්‍රඥාවයි. මේ මෙද්ද එනවාට වීරිය වැඩෙන සංවේගවත්ව මෙනෙහි කරලා ආලෝක සංඥා මෙනෙහි කරලා හිත අවදි කර ගන්නවා. මේ සම්බන්ධ නුවණ ප්‍රඥාවයි. විසරණසුළු සිත නොවිසරණු පිණිස ආනාපාන සති භාවනා වඩනවා. පසු නොපැමිණු පිණිස තමන්ගේ සීලය පිරිසුදුව තබා ගන්නවා. ඒ සම්බන්ධ නුවණ ප්‍රඥාවයි. එවාගේ විචිකිච්ඡාව කියන සැක දුරවනු පිණිස බුදු ගුණ දාම් ගුණ සංඝ ගුණ නිතර හිතේ භාවිතා කරනවා. එවාගේම හේතුඵල ධර්ම ගැන අනිත්‍ය දුක් අනාත්ම ධර්ම ගැන ප්‍රතිසෝපාද ගැන මේවා ගැන නිතර මෙනෙහි කරනවා. එයින් සැක සංකා දුර වෙනවා හිත ආලෝක වෙනවා ඒ සම්බන්ධ නුවණ ප්‍රඥාවයි. මෙන්න මේ කියන පංච නීවරණ මැද පැවැත්වෙන බණ භාවනා නිතර නිතර නිතර හිතේ කියවමින් හිත භාවිතා කරනකොට ඒ ප්‍රඥා සම්පදාව නිසා ඒ තැනැත්තා සැබෑම සද්ධාවන්තයෙක්ද වෙනවා, සැබෑම සීලවන්තයෙක්ද වෙනවා, සැබෑම ත්‍යාගවන්තයෙක්ද වෙනවා. ඒ හේතු කොටගෙන නොලැබුණු ධනෙ ලැබෙනවා, ලැබුණු ධනෙ කාවර වෙනවා, වැඩි දියුණු වෙනවා. රාගයේම යසෝ කීර්තිය පැතිරෙනවා, නිරෝගීව බොහෝ කාලයක් දීර්ඝාස විඳිනවා ආයු කෙලවර සුගති පරායන වේනවා සරුවක් යන් වාසේ මේ කියන ධනෙ ලැබෙන්න, යසස ලැබෙන්න, දීර්ඝාස ලැබෙන්න, සුගතිය ලැබෙන්න හේතු කරුණු හතර පාදා දීලා එවැන්නේකු ලබන ජයග්‍රහණ හතරක් තෝරලා දුන්නා. ඒ තැනත්තා ජයග්‍රාහී වෙනවා කරුණු හතරකින්. ඒ මොන කරුණු හතරේ අත්තාන සුඛේති දීනේති සම්මා සුඛම් පරිහරති මාතා පිතරෝ පුත්‍රදාර ඥාති මිත්තේ ඥාති මිත්තේ සුඛේති දීනේති සුඛං සුඛේන අත්තානම් පරිහරති ඒ කියන්නේ තමන් බොහොම සැපින් වාසය කරනවා කලට වේලාට කෑම බීම ඇඳුම් පැළඳුම් යාන වාහන පරිහරණය කරනවා තමන්ගේ දෙමව්පියන් සැපෙන් පෝෂණය කරනවා තමන්ගේ අමුදරුවන් සේවක සේවිකාවන් අසල්වැසියන් හිතමිතුරන් පවා සුවපත් භාවයට පමුණවා ගන්න. එය අයට කළ යුතු සංග්‍රහ සම්මාන කලට වේලාවට සැපයෙන් යෑම දෙනා සැපෙන් තියා ගන්නවා. මේක පළවෙනි ජයග්‍රහණයයි. ඒ සඳහා වේදම් කරන ධනෙ නිෂ්ඵල වුණේ නැහැ. ඒවා කරන්නේ කුසාසිතින්. තමන් ආහාර පාන අනුභව කරන්නේ කෙලස් වැඩෙන්න නෙමෙයි. මගේ දෙමව්පියන් සලකන්නේ, මගේ ඥාතීන් සලකන්නේ, කත්නත්‍රේ දුක්ඛාන කරන්න, මගේ සීල රැකෙන්න බණ භාවනා වඩන්න, සසන කෙටි කරගන්න, මේ ශරීරය පවත්වා ගන්න මං ආහාර ගන්නවා. අනිකුත් දේවල් පරිහරණය කරනවා. ඒවා සම්බන්ධ ඇලෙන්නේ, බැඳෙන්නේ නැතුව නුවණින් හැසිරෙනවා. ඒ වගේම දෙමෝපියන්ට සැලකනුවට අර කෘත වේදී ගුණේ සිහි කරනවා. දෙමෝපියෝ මගේ දෙවියෝ, මගේ ගුරුවරු, මගේම කල්යාණ මිත්‍රයෝ, මගේ පූජනීය වස්තුව. එනිසා මගේ දෙමෝපියන්ගෙන් මට ලැබුණු උපකාර අනුග්‍රහයට ප්‍රතිඋපකාර වශයෙන් මම මේ විදිහට සැලකන්නේමි කියලා කළගුණ සැලකීමේ සීලයෙන් මේ මව්පියන් උපස්ථාන කරනවා. අමුදරුවන් සේවක සේවිකාවන් සැලකන්නේ ඒ වාගේ මෛත්‍රියෙන් කරුණාවෙන්. එනිසා ඒ හැම එකක්ම කුසල් සිත් බවට පැමිණෙනවා. එයින් තමා ඒ තමන්ගේ ධනය නිදාංගත ධනය බවට පමුණවා ගත්තා. ඒවා නිෂ්ඵල වුණේ නෑ, වේදංක ලපතේ ගියේ නෑ. හිඟන්නේකොට නමුත් දා යමක් පරිත්‍යාග කරන වෙලාවෙ හිතන්නේ මේ තැනත්තා සසරදී මගේ මව්පිය කෙනෙක් වෙන්නත් පුළුවන් මම සසරදී හිඟමනේ ජීවත් වෙච්ච වාර අනන්තයි මම මේ තැනත්තාට මේ මගේ පරිත්‍යාගය කළා මේ තැනත්තාගේ තේ කුසාසිත පහළ වේවා මොකට සුභති සපතක් වේවා අපට වාගේ ගුණ නුවණ දිනු කරගන්න ලැබිලා සසරින් මිදී අමා මහ නිවනටපත් වෙන්න වාසනාව වේවා කියලා හදපත්යෙන් කරුණාවෙන් යමක් දෙනවා ඒ සියල්ලම තමන්ගේ පාරමිතා කුසල් බාටපත් වෙනවා. ඒ වගේම දෙවෙනි ජයග්‍රහණය තමයි රජුන්ගෙන් සොරුන්ගෙන් සතුරුන්ගෙන් ගින්නෙන් ජලයෙන් යම් යම් ආපදාවන්ට මුහුණ පාන්න සිදු වෙනවා. ඒ වාගේදී කම්පා නොවි ඊට සුදුසු පරිද්දෙන් නුවණ හසුරුවලා ධනෙ වැය කරන එමෙන් ජය ගන්නවා. ඒකෙදි තමගේ ධනෙ නිදාංගත ධනයක් බාට පමුණවා ගන්නවා. තුන්වෙනි කාරණේ තමයි යුතුයකම් පහක් ඉෂ්ට කරනවා. ඒ යුතුයකම්පා වශයෙන් ඥාති බලී, අතිත බලී, කුම්භපේත බලී, රාජ බලී, දේවතා බලී කියලා යුතුයකම් පහක් ඉෂ්ට කරනවා. ඥාති බලී කියන්නේ නෑ යන්න සැලකෙනවා. නෑ යන්න අවශ්‍ය කෑම, බීම, ඇඳුම්, පෙළඳුම්, මිල මුදල් අවශ්‍ය අවශ්‍ය දෙයකින් සංග්‍රහ කරනවා. ඒ වගේම අතිති බලී Taman වෙතෙන ආගන්තුකයන් නිසිසේ සංග්‍රහ කරනවා. සුභ ප්‍රේත බලයේ මේ පල්ලෝගේ තමන්ගේ දෙමව්පියන් සහෝදර සහෝදරියන් නෑදෑ හිත මිතුරු ආදී හැම දෙනාටම පින්කම් නොවමින් එය නැත්තම් උදෙසා ප්‍රාප්‍රදාන පින්කම් කරමින් සැලකෙනවා. පාඩමණී කියන රජදරුවන්ට ගෙවිය යුතු ආදායම් වද ගැනීම සහ ඒ රජදරුවන්ගේ පාලන නීති නීති කඩ නොකර ඒවා අනුගමනය කරමින් රජදරුවන්ට අනුග්‍රහ කරනවා. ඒ වගේම දේවතා බලය කියන්නේ Tamanට ආරක්ෂක දේවතාවෝ ඉන්න අපමණ. ඒ දෙවියන් උදෙසා පින් පමනෝනා දාන ආදී කුසල් සිද්ධ කරලා. මෙන්න මේ කාරණා පහ සඳහා ධනෙ වැය කරනවා. අර වගේම කුසල් සිතින් වැය කරන්නේ. කුසල් සිතින් මේ ධනෙ වැය කිරීම පුණ්‍ය නිධානයක් බාටපත් වෙනවා. ඉන්න ජයග්‍රහණය කරනවා. හතරෙනි කාරණේ තමයි යේතේ සමන බ්‍රාහ්මන කන්තිසෝ රජ්‍ය නිමිත්තා මදප්පමාද ප්‍රතිවිරදා ඒකමත්තානං ධමෙන්ති ඒකමත්තානං සමෙන්ති ඒකමත්තානං පරිනිබ්බම්පෙන්ති තේ සුද්ධග්ගිකං දක්ඛිනම් පතිත්තපේසි ඒ කියන්නේ ශාන්තිය කියන ඉවසීමේ ගුණයක් සෝරච්චකනේ ශ්‍රේෂ්ඨ සීලවන්ත ගුණයක් හිතා සිටින්නා වූද මන ප්‍රමාද කියන මේ පාප ධර්මයන්ගෙන් තොර වූද තම තමාම තම තමාගේ ජීවිතයේ කෙලෙස් සමනය කරමින් සංසිඳවාගෙන ආත්ම දමනය කරගන්නා වූද යන්තා ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඉන්නවා. බාහිර වශයෙන් ශ්‍රමණ බ්‍රාහ්මණ කියන වගේ ශාසනීය වශයෙන් බෞද්ධ භික්ෂූන් වහන්සේලා මේ විදිහේ පුණ්‍ය ක්ෂේත්‍රයන් වෙත තමන්ගේ ධනෙ වැය කරමින් චීවර පින්දපාත සේනාසන ගිලාන ප්‍රත්‍යාගී වශයෙන් කළ යුතු සම්පින්කම් කරනවා. ඒවාට කියන උද්දග්ගික දානේ කියලා. උද්දාගික දානේ කියන්නේ ඉහළ බලා යන ආනිසංස ගැන දෙන දානයයි. අර ඥාතින සැලකුවාට වඩා ආගන්තුකයන් සැලකුවාට වඩා එවාගේම මියපල්ලෝගේ ඥාතින සැලකුවාට වඩා දෙවියන්ට රජන්තු සැලකුවාට වඩා උසස් ආනිසංසයක් ගෙන දෙන බැවින් ඒකට කියන උද්දාගික දක්ෂිනාව කියලා. විශේෂයෙන් දුගී මංගිය අසරණාදීන්ට දෙන දානයට කියන දානයකට දක්ෂිනා කියන්නේ නැහැ. දක්ෂිනා කියන්නේ සිල්වතුන්ද ගුණවතුන්ද උතුමන්ට දෙන පරිත්‍යාගයයි. ඒක දක්ෂිනා ගෞරව සම්ප්‍රයුක්තව පරිත්‍යාග කරන බැවින් ඒකට දාන දක්ෂිනා කියනවා. මේ දාන දක්ෂිනාව අනන්ත ජාතිවල චක්‍රවර්ති සම්පත් ගෙන දෙනවා, චක්‍ර දින රාජ සම්පත් ගෙන දෙනවා, ප්‍රදේශ රාජ්‍ය සම්පත් ගෙන දෙනවා, ධන දාන්‍ය අසීතුරු සම්පත් ගෙන දෙනවා, ලක්ම ලෝක සම්පත් ලබන්නත් හේතු වෙනවා, එයින් නොනවති ශ්‍රාවක බෝධිය ගෙන දෙනවා, ප්‍රත්‍යේක බෝධිය ගෙන දෙනවා, සම්මා සම්බෝධියක් ගෙන දෙනවා. ඒක නිසා මේ කියන උද්දග්ගක දානේ ඉහළම තියෙන සම්පත්‍ය වෙන ලෝතුරා බුද්ධත්වයට දක්වා උපකාර වන බැවින් ඒක මහාම පුණ්‍ය නිදානයක් වෙනවා. මෙන්න මේ කාරණා සඳහා ධනෙ වැය කිරීම නිෂ්ඵල ධනෙ වැය කිරීමක් නොවේ නිදාංගත කර ගැනීමක් වෙනවා. ඒ සියල්ලම තමා පැටුව සෙවණැල්ලක්සේ භවයෙන් භවයට පිහිට වෙමින් උපකාර වෙමින් මේ පුණ්‍ය සම්භාරයේ තමා වෙත පරිණිනවා. ඒ නිසා සරුවක්ඥන් වහන්සේ මේ අනාථ පින්නගේ සිටුවරේ අමතා මේ දේශනේ පැවැත්තුවා. සැබවින්ම ඒ අනාථ පින්නගේ සිටුවරයා සද්ධාවන්තේ, සීලවන්තේ, ත්‍යාගවන්තේ, ප්‍රඥාවන්තේ එතුමා පළමුවෙන් බුදුබණ ඇසූ දවසේම සෝවාන් වෙලා හිටියේ. එතුමා පුදුමාකාර විදිහට බුදු සසුනට පිහිට වූ අග්‍රදායකත්වයේ දිනා ගත්තා. අන්තිමේදී එතුමා ජීවිතාන්තය දක්වා මේ වගේ දාන සීල භාවනාදී කුසල් අපමණ පුරාගෙන අන්තිම මොහොතේදී උතුම් මනපදයක් අහලා නිදා පිබිදියක් මෙන් තුසිත නිවි ලෝක උත්පත්තිය ලැබුවා. එදාම රාත්‍රිය වෙලා සරුවක්යන් වහන්සේගේ ශිරීපතුල් වැඳලා තමාගේ ප්‍රීති වාක්‍ය ප්‍රකාශ කළ දෙව්ලොවට ගියා. අද දෙව්ලොවේ ඉඳලා දෙව්ලොවෙන් දෙව්ලොවට ආශිවින්දනය කළ බඹලොවටත් යනවා. මමල ප්‍රථම ඥාන තලයේ, ද්විතිය ඥාන තලයේ, තෘතිය ඥාන තලයට ගිහිල්ලා සුභ කෙන්නක කියන බමතලෙන් අනාගාමී වෙලා සුද්ධාවාස පළවෙනි බමතලය කියනවා. සුද්ධාවාසයකින් එකට ඉහළට ගිහිල්ලා අකහිතා බමතලයට ගිහින් මේ ආශ්‍රය කෙලවරදී අරිහත්ත්වයටපත් වෙනවා කියන එක සරුවක්ඥන් වහන්සේ අනාගත වාක්‍ය දේශනා කළා කියලා. ඉතින් මේ අනුව සලක බැලීමේදී එතුමා අරමුණු කරගෙනයි ලෝවැසි ජනතාවට හිතසුව පිණිස සරුවක්ඥන් වහන්සේ මේ දේශනාව පැවැත්වුවේ. මේ දේශනානුසාරයෙන් සලකා බැලීමේදී මේ සිදු කරන පින්කම්ද ඊට සියලු ආකාරයෙන්ම අනුයාත පින්කම් වාටපත් වෙලා තියෙනවා කියන එක සලකා ගන්නට ඕනේ. දිනවත් උපාලිසෙන්වත් ප්‍රේමදාස මැතිතුමාණන් ප්‍රධාන පවුලේ සියලු දෙනාම තමන්ගේ මේ ආයතනවල නියෝජිත පිරිසක් එකතු වෙලා වර්ෂයක් පාසා මේ පින්කම්වල යෙදෙන්නේ අර තමන්ගේ දෙමව්පියන්ගේ ආభాසය ලබාගත්ා වගේම දෙමව්පියන්වත් පින්පම නුවමින් මේ පවත්වාගෙන යන ජලව දියුණුවේ කටයුතු හා නිවන් මඟ කටයුතු සපුරා ගැනීමට ආශිර්වාද ලබා ගැනීම සාරාණීය පින්කමක් මේ ගොඩනැගිල්ල නැත්නම් මේ ආයතනය ආරම්භ කළ දවසේ පටන්ම වර්ෂයක් පාසා මේ පින්කම් නොකඩවා පැවැත්වීමේ චේතනාවෙන් ඒවා කඩ කරන කොට මේ අඩුපාඩුවක් හිතට දැනෙනවා අර ආහාර නොගෙන හිටියා වාගේ විශේෂයෙන් මේ ගොඩනැගිල්ලෙන් අහසේ බඹතලිය දක්වා දෙව් හිමම් බඹතු යම් පිටා තිබෙනවා එනිලා දෙවි දේවතාවෝ ප්‍රසාදයටපත් වෙනවා අපේ දෙව්ලොවට එන තවත් පුණ්‍යවන්තව අපට මේ විදිහේ මේ පින් අනුමෝදන් කරන පින්කම් කරන අනේදකල ඒ ඇත්තෝ ප්‍රසාදයටපත් වෙලා ආරක්ෂා සංවිධාන සැලසෙනවා. එනිසා දෙවියන් සෑත ලෝකයාට හිතසුව පිණිස පවත්නා වූ සාරාණී පින්කමක් මේ වර්ෂයේත් මෙසේ මුදුන් පමුණවා ගත්තා කියා සතුටු වන්නට පුළුවන්. එසේ සතුටු වෙන අතර මේ දේශනේ පැවැත් වූ සරුවක්යන් වහන්සේ මේ තාවුනිද 1500 දහස් 548 ගොන් මාස 10 ගොන් 11කට ඉස්සර පිළිනොම් පාවදාලා. ඒ සරුවඥන් වහන්සේ වැඩි සිටි විහාරස්ථාන රාජධානිවන් පොකුණු මාලිගාදී සියල්ලක් නැස්තාවශේෂ වුණා. මේ අනාථ පින්නිගේ සිටුවරයා ආදී මහා පුණ්‍යවන්තයෝද සුගති පරායන වුණා. එවාගෙම ඒ කාලයේ තිබිච්ච ඒ සම්ප්‍රත් අද සියල්ල නැස්තාවශේෂ වෙලා ගියා වගේ අද කාලයේ තියෙන සම්ප්‍රත් හා මතු ලැබෙන සම්ප්‍රත් සියල්ලත් එසේම අපන්නත්තික බාට යාම ධර්මතාවයි. මේ ස්වභාව ධර්මයේද කියනවා දුක්ඛාරි සත්‍ය කියලා. ඒවා නැවත නැති උත්පාල කරගත හැකිවන්නේ තෘෂ්ණා පෙරට කොට ඇති උපක්ලේශයන් නිසා ඒවාට කියනවා දුක්ඛ සමුදයාරි සත්‍ය කියලා. මේ දෙකම නැති සාන්ත නිවනට කියනවා නිරෝධාරි සත්‍ය කියලා. නිවන ආબોධ වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයට කියනවා මාර්ගාද සත්‍ය කියලා. අපේ සරුවඥන් වහන්සේ විශ්ව අසංක කල්පලක්ෂයක් බෝධි සම්භාර පුරලයි මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන සූවිසි අසංකයේ නව කෝටි 60 ලක්ෂයක් දෙනාට ආර්ය සත්‍ය අවබෝධ කරවා වදාළේ අපත් මේ සිදු කරන සෑම කුසලයක්ම අපට ආර්ය අෂ්ටාංග මාර්ගයේ මාර්ගපත් වෙලා කවදා නමුත් මේ භවතරණය කිරීමෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අමා මහ නිවන් සුව ලබන්න හේතු වේවා කියලා ප්‍රධාන වශයෙන් අපි ප්‍රාර්ථනා කළ යුතු වෙනවා. ඊළඟට අපි මේ දවසේ සිදු කළා වූ පින්කම ආවර්ජනා කරන අතරේ මේ වෙනුවෙන් සංඝ රත්නයට ආරාධනා කොට වැඩම කරවා ගැනීමෙන් දෙපා දොව අසුන් පනවා වඩා හිඳුවා සියාකින් දානේ බෙදා හදා පිළිගන්වා වැළඳීමෙන් වතාවක් කිරීමෙන් පිරිකර භාණ්ඩද පූජා කර ගැනීමෙන් සීලයක පිහිටා බණපදයකටද සවන් දීමෙන් යතුම් පිදුම් කිරීමෙන් සිතින් කයින් වචනින් සිදු කර ගන්නා ලද මෙම දාන සීල භාවනා කුසල සම්භාර ධර්මයේ විශේෂයෙන්ම අදාපි මේ සැනසීමෙන් නිවන් මඟ යන බුදු සසුන නොනැසී නොපිරිහි අඳුරු නොවි අතුරුදා නොවි අවුරුදු 5000කට වැඩි කලක් ශ්‍රී ලංකා දීපදරණී තලයෙහි නිර්මලව පැවැත්මට හේතු වේවා කියා පළමුවෙන් ශාසනාබුරුගේ ප්‍රාර්ථනා කරමු. එසේම ශාසන භාරධාරී සංඝ පිටුන් වහන්සේලා ප්‍රදාන බුද්ධ පුත්‍ර මහා සංඝ රත්නයේට සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණී කර ගනිමින් ධ්‍යාන අවිඥා විපස්සනා ඥාන දියුණු කර ගනිමින් සදාම් ආලෝකේ ලෝට බෙදා දෙනු පිණිස අපරස් කර ගන්න සෑම කුසලයක් ආශිර්වාදයක් සුවයක් වේවා කියා මෛත්‍රී කරමු. නමින් අභාව ප්‍රාප්ත වූ බොහෝ ඥාති මිත්‍රයන් සිහිපත් කළ යුතුව තියෙනවා විශේෂයෙන් ප්‍රේමදාස ජෝල සමාගමේ සේවය කර පරිලෝසපත් වුණා වූ සියලුම කාර්ය මණ්ඩලයට මේ කුණේලාභය අත් වේවා. රාගේම අභිෂේකර පියාණන්ගේ අද දවසට හරියටම ජන්මදිනය සිහි කරනවා නම් අවුරුදු 106ක් එරෙනවා එතුමාණන්ටත් මේ මව්පිය දෙපළටමත් මේ කුණ්‍යලාභයත් වේවා එවාගේම ජේජී ප්‍රේමදාස පීතුමාණන් වා එස්.එම්. හේමා ප්‍රේමදාස මාතාවත් එවාගේම චිත්‍රා කොස්වත්ත මහත්මනී ජයන්ත කොස්වත්ත මහත්මිය අමිතා සෙනනත් මහත්මිය ආදී මේ සහෝදර සහෝදරී මව්පිය දෙපළ ඇතුළු සහෝදර සහෝදරී පිරිසට විශේෂයෙන් හෙටට ජන්මදිනයේ යෙදෙන අභාව ප්‍රාප්තෝ රත්නසිරි ලියනගොඩ මහත්මාණන්වත් මේ කුණ්‍යලාභයක් වේවා තවත් ඒ වගේ සිහිපත් නොකලා වූද තම තමා නමින් අභාව ප්‍රාප්තයම් තාක් මෞඛ්‍යේ ගුරුවර බන්දු මිත්‍රාදීන් වෙද්ද මේ සෑම දිනාගේ ඒ කල්ලෝගේ ඥාති වර්ගයාට මේ පුණ්‍යලාභයක් වේවා මෙපින් මෙලෙන්ගේ මෞඛ්‍ය උතුම්ම් ප්‍රදාන කොට ඇති ඉන් අනුමෝදන් වන ඥාති බන්දු පිරිස භවයක් පාසා සුගති සම්ප්‍රත් වින්දනයේ කොට තම තමා සතෝ බෝධි ඥාන වලින් අජරාමර සාන්ත අමාම නිවන් සුව ලබත්වා ඥා කරුණාවෙන් කිං පින් අනුමෝදන් කරමු. එතේම ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්මාරක්ෂක විෂ්ණු දේවතා මණ්ඩලයේ සාදරයෙන් සමාදරයෙන් කරුණා මෛත්‍රියෙන් මේ පින් අනුමෝදන්ව දිව්‍යමය ආයු වර්ණ සැප බල ඓශ්වර්යයෙන් වැඩෙත්වා සම්බුද්ධ සසුනට ශ්‍රී ලංකා දීපේත බෞද්ධ ජනතාවට එම ප්‍රේමදාස ජුවල සමාගමේ සීල ආයතන වලට ආසේවක මණ්ඩලයටත් මේ සහභාගින පින්වත් සෑම දෙනාටත් දේව ආරක්ෂාව සලසා දෙත්වා සකෝ බෝධි ඥාන වලින් ශාන්තේ අමා මහ නිවන් සුවත් වේවා කියා මෛත්‍රියෙන් පින් අනුමෝදන් කරමු. හිතවත්ම දායකව සෑම සත්‍යයන්වත් මේ කුණු මගුණවර වැසියන්වත් අවත ගම් නගර ලංකාව දඹදිවතල මේ සක්වල සීලු සක්වල දස දේශා වාසී සමත් ලෝක සත්‍යයට මේ පින ලැබේවා. සීල සත්‍යෝ නිදුක් වේත්වා නිරෝග වේත්වා සුවපත් වේත්වා කෙරුවන් සරණියෙත්වා නිවන් මඟ ගමන් කෙරෙත්වා චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සාන්ත නිවන් සුව ලබත්වා ආචා මෛත්‍රියෙන් පින් පමුණුවමු හිතවත් මදහත් අහිතවත් සෑම සත්‍යයන් සේම දෙවියන් සහිත සමස්ත ලෝකයාට පින්කෙත් නම නිවීමෙන් සිදු කරගන්නාද කුසලානිසංස බලයෙන් හා බුද්ධ ආදී රත්නත්‍රය අනුභවයෙන්ද දිව්‍ය මණ්ඩලයේ රැකවරණින්ද කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාද බලයෙන්ද පින්වත් කුකාල සේනදත් ප්‍රේම දාසමතුමාණන්ටත් එම සුජාතා සේනදත් මහත්මනීටත් වාගේම ධනාලී ධනික නිහිලිය දලු දරු තුම්පලටත් මේ සහභාගී වෙන පින්වත් ආරණ්‍ය මහත්මයලායම චන්ද්‍රාරණ්‍ය මහත්මනී ග්‍රේස් කුණරත්න මහත්මනී ආදී කොට ඇත්තා වූ සහභාගී වන සීලෝ මාතුරුන්වත් එවාගේ නෝනා මහතුරුන්වත් මව්වරුන්වත් දූ දරුවන්ට සේවක සේවිකාදීන්ට ප්‍රේමදාස ජෝල සමාගමට සම්බන්ධ සීලෝ ආයතනවල නියෝජිත පිරිසටත් සාදු කියා සිත් පහදවාගා සෑම දිනකටත් මෙලොව වශයෙන් ඇති අසනීපකම් අබල උපද්දර වතුරු අන්තරා නවග්‍රහ දෝෂ සතුරු කරදර මාර්ග බාධක සියල්ල හිරුදුතු අඳුරුසේ විහෙත විද්වංශනේ වී සරු ආරක්ෂාව සැලසේවා තමන තමන පීවරක් ගානේ රත්නත්‍රේ සතු සෝවිසි මහා ගුණේ අසීමිත පිහිට නිරතුරුව සැලසේවා කුසල් අරමුණින් සමාධී සිතින් net සිතින් බුදු ගුණ දෙලෙන් සමදා සුවසේ නින්දයාව සුවසේ අවදි වේවා නපුරු සීන නොපෙනේවා දෙවියන්ගේ මිනිසයන්ගේ බ්‍රහ්මයන්ගේ අමනුෂ්‍යයන්ගේද චිත්ත ප්‍රසාදේ ලැබේවා දෙවියන්ගේ ආරක්ෂා නිරතුරුව සැලසේවා කජුන්ගෙන් සොරුන්ගෙන් සතුරන්ගෙන් ගින්නෙන් ජලයෙන් වසවිසෙන් අවියාවුදෙන් මිනිසයන්ගෙන් අමනුෂ්‍යයන්ගෙන් ත්‍රිසංගත සතුන්ගෙන් සීතලෙන් උණුසුමින් බඩගින්නෙන් පිපාසෙන් නැතිමඳුරුවන්ගෙන් අවවැස සුලං විසකුරු සර්පාදීන්ගෙන් වාස පිටසම තුන්දසෙන් රාග ද්වේෂ මෝහ දුපක් ක්ලේශයන්ගෙන්වත් උපපීලක උපච්ඡේදක උපක් ඝාතකාදී කර්ම විපාක හේතුවකින්වත් බියක් ඇති ගැනීමක් අන්තරාවක් සන්ත්‍රාසයක් රෝමෝඥමනයක් ආපදාවක් හිංසාවක් පීඩාවක් ව්‍යසනයක් විපත සීනිකින්වත් නොම වේවා කාය චිත්ත පීඩාදයක් නොම වී කායික මානසික සනසිල්ලේ දෙලව දුණුව නිවන් මඟ පාරමී ගුණ මුදුන්පත් වේවා ගුණ නුවණින් ධන දානේ යසීසුරෙන් ආජීවර්ණ සප බල ප්‍රඥාවෙන් පෙරපස මෝරණ සඳක් මෙන් දිනු වේවා සම්්‍යක් ප්‍රාර්ථනා සියල්ල සිටුමි නිරුවණකින් කල් කුරුක්ෂයකින් භද්‍රගතයකින් මෙන්න පූර්ණ චන්ද්‍රයා මෙන්න හිරේ හිරේ සසරේක වේ සමුර්ධිමත් වේවා හිංසා සත්වාර්ශාධික කාලයක් අතරක් නෑර අපරාජිතව උදාර ලෙස උතුම් ලෙස උත්කෘෂ්ඨ ලෙස උත්තරීතර ලෙස මෙලව ජූනුව පරලව සුගතියේ සාන්ත නිවන පිණිස දාන සීල භාවනා ආදී කුසල් පාරමී පුරමින් දෙලව යහපත සඳහා කටයුතු කර ගැනීමට රත්නත්‍රා අනුභවයේම දීර්ඝවස ලැබේවා සසර වසන අතුරු භවයක් පාසා ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍ර සම්පත්තියම ලැබේවා සිල්වත් ගුණවත් ධනවත් බෝසත් දෙමව්පියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් නේද හිත මිතුරන් සේවක සේවිකාවන් දෙකටුව සුවසේ පාරමී ගුණ සපුරා දුක්ඛේ සමුදය නිරෝධේ මග්ගේ චතුරාරි සත්‍ය අවබෝධයෙන් බුදුපසේ බුදුමහා රහතුන් වහන්සේ නිවිසනසේ පැමිණවදාලා වූ අජරාමර ශාන්ත ප්‍රණීත වූ ශාන්ත සදාකාලික වූ අග්‍ර වූ අමාමා නිවන් සුව සාක්ෂාත් කර ගැනීම පිණිසම මේ සෑම කුසලයක් හේතු වේවා වාසනාව වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමු ඥාතීන් දෙවියන් සිළු සත්‍යයන් පින්පෙත් පමනවා ප්‍රාර්ථනා මුදුන්පත් කර ගනිමු ඉදං හෝ ඥාතීනං හෝතු ධර්මානුශාසනා පැවැත් වූ දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ